සංසුනාත සතගත බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරවදාලා වූ ලෝක සූත්‍රය ආශ්‍රයෙන් ධර්මයේ ගැඹුරු පැනට මේ සෝදානම් වෙන්නේ ජීවිතේට ධර්මය නම් වූ මාතෘකාවක් ඔබට නරවන්නට ලැබෙන්නේ ගැඹුරු අර්ථකින් යුක්තව. එක එක පුද්ගලයාට ජීවිතේ එක එක දේවල් තියෙන්න පුළුවන්. ඒ සියලු දේවල් යහපත් වුණාට කමක් නැහැ. යහපත් දේවල් සිදු නොවේ. නමුත් ඒ යහපත් වූ පමණින් ජීවිතයේ සියලු ගැටලු විසඳෙන්නේ නැහැ. දුක් ගැටවලින් නිදහස් වෙන්නට බෑ. මෙන්න මේසා තමයි කෙනෙකුට තථාගත බුදු පියාණන් වහන්සේ වැනි උත්තම පුරුෂයෙකුගේ මඟ පෙන්වීම. දුක්ඛම් පටලු වලින්, ගැටලු වලින්, නැත්තම් ජීවිතයේ තිබෙන්නා වූ විඳවීම් වලින් නිදහස් වන ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය කරන්නා වූ උපදේශය ලබා දෙනු ලබන්නේ. අප මේ කරුණ පැහැදිලි කරමින් මින් පෙර දේශනාවකදී පටිච්ච සමුප්පාද කියන වචනේ භාවිතාර්ථයත් ගැඹුරු අර්ථයත් ඔබට පැහැදිලි කරන්න ලැබුවා. භාවිතාර්ථය තමයි හේතුඵල ධර්මය කියලා පාවිච්චි කරලා අම්බ 12ක් කටපාඩමින් කියවගෙන යනවා. ඒක අහසේ තියෙන එකක්ද පොළවේ තියෙන එකක්ද කවදා කියන එකක්ද දන්නේ නැහැ. මුලින් අගට කියන යනවා අනුලෝම කියනවා, අගින් මුලට කියනවා පටිලෝම කියනවා. ඒ ටික දන්නවා නම් පටිච්චසම්පාදේ දන්නවායි කියලාත් කියනවා. නමුත් අදාළ තැනට යන්නට අදාළ තැනට ප්‍රවිෂ්ඨ වෙන්නට මේ වදන්වල කටපාඩම සමාජයේ ප්‍රමාණවත් අවබෝධයක් ලබා නොදෙන බව තමයි අපට වැටහෙන්නේ. ඒ නිසා ඒ කාරණයක් ගත්තම අර ජීවිතයට ධර්මය ගැනීමමයි. ධර්මය කියලා කතා කරන යම්කිසි උත්තරීතර ගැඹුරු දෙයක් ඇද්ද? මේ ධර්මය නම් වූ උත්තරීතර ගැඹුරු දෙය තමයි මිනිසාට සැනසීම ගෙනත් දෙන්නේ. මිනිස් ජීවිත තුළ යමෙක් සැනසීමක් හොයනවා නම් ඒ සැනසීම උත්තරීතර මට්ටමින් ලබා දෙනු ලබන්නේ මේ ධර්මයේ නම් කියන වචනෙන් හඳුන්වනු ලබන ගැඹුරු ක්‍රියාකාරීත්වය තුළ. ප්‍රත්‍යඥ කියන සමූහයා සාමාන්‍ය මිනිසුන් කියන සමූහයා මේ ජීවිතයේ ධර්මයේ කියන දෙහි ගැඹුර ස්පර්ශ කරලා නැති බව තේරුම් ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි බුද්ධෝත්පාදයක උපන් සදාම් හොයන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැමදෙනාම ඉවත් වෙලා ඉවරලා ධර්මයේ ගන්න නැතුව අනාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙමින් එදාට ධර්මයේ ගන්න කල්පනා කරන්නේ නැතිව ජීවිතයට කියන්නේ මේ ජීවිතයට මේ ජීවිතයට හැකියතාක් ඉක්මනින් වර්තමානයෙන් පසුවට ඒ ධර්මය ගත යුතුයි කියන අර්ථයෙන් තමයි අපි ජීවිතයට ධර්මය කියලා ඒකට නමක් ව්‍යවහාර කරන්නේ. ඒ ධර්මයේ ගන්න ඕන ආකාරය තමයි අනුසරව අපි විවිධ කරුණු මගින් පැහැදිලි කරනු ලබන්නේ. එයම ඔබට මතක නම් පටිච්ච සමුප්පාද කියන වචනෙට මම අර්ථයක් ලබා දුන්නා ත්‍රිපිටකයේ තියෙන ආකාරයෙන්. භාවිතා වෙන ආකාරයෙන් අතීත ජීවිතයට කොටස් දෙකක් මේ ජීවිතයට පෑහෙන කොටසක් අග ජීවිතේ ඊළඟ ජීවිතයට තව කොටස්. මේ විදිහට මම මේකට කියන්නේ ආත්ම තුනක ජීවිත තුනක පටිච්චසම්පාදේ කියලා. නමුත් මේ පටිච්ච සහ සංඋත්පාද කියන වචන වල පෙළ ගැස්ම බැලුවම එහෙම එකක් කියෙන්නේ නැහැ ඒකේ. අපි මතක් කළා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙනවායි කියලා චක්කුංච පටිච්ච රූපේ චාන්ති රූපේච කියලා. එහෙම නැත්නම් uppajjati මනාපං uppajjamanaපං තංචකෝ ඕලාරිකං සංකතං පටිච්ච සමුප්පන්නං කියලා. අර පටිච්ච සමුප්පන්න කියන වචනේ එතන තියෙනවා. ඇහැට රූපයක් හමු වීමේදී සිදුවන සිද්ධි ක්‍රියාදාමයකට තමයි මේක මෙහෙම පැහැදිලි කරන්නේ. ඒ පටිච්ච කියන වචනෙන් පෙන්වන්නේ කාරණා කීපයක එකතුව හමු වීම. ආලෝකයේ උදව්ව ඉදිරියෙන් පවතිනා වූ රූපය ඒ රූපයට ආලෝකය වැටි පරාවර්තනය වීම ඇසේ ප්‍රසාදයේ පිහිටීම ඒ තුළින් ආලෝකයේ ගමන් කිරීම ඒව චක්කු සම්පස්සේ සකස් වීම, අතීතයේ තිබෙනා වූ මතකයන් එතෙන්ට පැමිණීම ඔය කියන කාරණා මුල් කොටගෙන තමයි චක්කු විඥාන කියලා කතා කරන්නා වූ රූපයන් හඳුනනස්ත පහළ වෙන්නේ. එතකොට ඒක ඒ සියල්ල එකතු වීමට පටිච්ච කියනවා. සංඋත්පන්න කියනවා එකවර උපදිනවට. කල් වේලා ගත වෙන්නේ නැහැ. මොහොතකින් මේ සියල්ල හේතුන්ගේ ඵලයක් වශයෙන් හට ගන්නවා. පටිච්චසමුප්පාදයේ හේතුඵල ධර්මය කියන එකේ තේරුම ඔන්න ওই විදිහේ අර්ථයක්. ජනිත කරනවායි කියන එක පසුගිය දේශනාවලදී පැහැදිලි කළා. ඒ අනුසාරයෙන් අපි තවදුරටත් මේක පැහැදිලි කරන්න අවශ්‍යයි. එෙහිදී තේරුම් ගන්න ඕන එහෙමනම් අපට අපට නොතේරෙන නැත්නම් අපි network සිතුවේ නැති ක්‍රියාදාමයක් ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල සහ සිත තුල මොහතකින් සිදු වෙනවා. ඒ සිදුවීමේ ශාස්ත්‍රීය විග්‍රහය තමයි තථාගතයන් වහන්සේ පටිච්චසමුප්පාදය අනුලෝම වශයෙන් දේශනා කරයි කියලා කියන්නේ. අදකට බාගන්න එක ශාස්ත්‍රීය විග්‍රහයක්. මම හිතන්නේ බුදුවරයෙකුට පමණයි ඒක එහෙම විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ. මොකද උන්වහන්සේ එතන ගැටලුව විස්තරයක විස්තර කරලා ගැටලුවට විසඳුමක් ලබා දෙනවා. ඒ නිසා මා දකින්නේ අනුලෝම පටිසම්පාදය කියලා කියන්නේ ජීවිතයේ ගැටලුවයි. පරිලෝම පටිසම්පාදය කියන්නේ ජීවිතයේ ගැටලුව ලෙහා ගන්න ක්‍රමයයි. ප්‍රායෝගිකව. එබැවින් අපි ඒ තවත් ආකාරයකින් පැහැදිලි කරගන්න බලමු. මේ මා මාත්‍රකා කොත්ත ගත්ත ගාථා පාඨේ නැත්තම් දේශනා පාඨේ ගත්තාම මහන්නේ ලෝකේ හට ගැනීමයි ලෝකෙන් නිදහස් වීමයි දේශනා කරන්න යන්නේ කියලා කියනවා. දැන් සාමාන්‍ය අර්ථයෙන් කල්පනා කළ බැලුවොත් එහෙම මේ ලෝකේ හට ගැනීම කියලා කියන්නේ කවදා හරි මේ ලෝකේ බිහි වෙච්ච දවස කියන එක. අත්ංගමං කිව්වහම ඒක තේරුමකුත් නැහැ. ලෝකෙන් නිදහස් වෙනවා කියන්නේ මොකද්ද එතකොට? ඒ නිසා තමයි ත්‍රිපිටකයේහි නැත්නම් ධර්ම විනයෙහි ලෝක පදයට දීලා තියෙන අර්ථය හොයාගන්න ඕන. එක තැනක නම් තිබෙනවා ලුජ්ජති පලුජ්ජති ලෝකෝ කියලා. ඒ කියන්නේ කැඩෙන විදිහ අර්ථයෙන් ලෝකය කියනවායි කියලා. ඒ බාහිර ලෝකේ තියෙන කැඩෙන විදිහ අර්ථයක් නෙවෙයි. ඇසට කනට නාසයට දිවට කයට හමු වෙන අරමුණු වලදී මතකින් වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. තවත් අර්ථයක් තියෙනවා. දැන් මෙහෙම ගත්තොත් ලෝකස්ස විච්ඡ වික්ඛවේ සමුදයංච මහණෙනි දුකේ හට ගැනීමත් ලෝක නිරෝධංච දුකේ නිරෝධයත් ලෝකපදයට දුක කියලා එන්න බැරිද එහෙම වුණොත් මේක පෙන්වන්න හදන්නේ නොදන්නාකම නිසා මිනිස් ජීවිතය තුළට දුක ඇතුළු වෙන හැටි දුක ජීවිතය ආක්‍රමණය කරන හැටි. ලෝක සමුදයනොත්. ඒ ආක්‍රමණයෙන් ගැලවෙන හැටි ලෝක නිරෝධයනොත් දේශනා කරනවා වෙන්න බැරිද? අන්දයත් මෙන්න එහාට මේ සූත්‍රයේ කරුණු පැහැදිලි කිරීමේදී වෙනත් පෘථිවියක් ගැන වෙනත් ලෝකයක් ගැන කල්පනා කරන්නේ නැහැ. දේශනා වෙන්නේ නැහැ. එනිසා ඊට වඩා ගැඹුරු අරුතක් බාහිර ලෝකයක සිදුවෙන දෙයකට වඩා අප ළඟ සිදුවෙන දෙයක් ගැන තමයි පැහැදිලි කරන්නේ. අන්නේ ලෝක සමුදයංච අත්ගමංච කියන පද දෙකේ අපි වරදෙහි බැඳෙන ආකාරයත් ඒ නිසා අප පිටුපස දුක් ලුහුමදින ආකාරයත් මේ වරද නිවැරදි කර ගන්න පුළුවන් නම් දුකක් නැති ජීවිතයක් ගත කරන්න පුළුවන් ආකාරයත් විවරණය වෙනවා වෙන්නට බැරිද? අතක තබා ගන්න. එහෙම වුණොත් මේ සූත්‍රයේ සඳහන් පරිදි දුකේ යට ගැනීම සඳහා අප තුළ හය ආකාර ක්‍රියාදාමයක් බලපාන බව සඳහන් වෙලා තිබෙනවා. හය ආකාරයෙන්ම විස්තර කරන්නට කාලය ගන්න වෙලාවක් නැති වෙයි ආකාරයකින් දෙකකින් තුනකින් පැහැදිලි කරපුවාම තේරුම් ගන්න පුළුවන් වෙයි. හය ආකාර කියන වචනේ මා භාවිතා කරනු ලබන්නේ සැමටම පොදු බැවින්. තථාගතයන් වහන්සේට හෝ ක්ෂේනාශ්‍රව ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාට පවණක් නොව ඔබ අපටත් ඒ පොදු බැවින්. අපි බලමු මොකද්ද මේ හට ගැනීම කියලා කියන්නේ කියලා. කතමංච වික්කවේ ලෝක සමුදයංච. කොහොමද මේ ලෝකය හටගන්නේ? ඇත්තන් දුක හටගන්නේ. අන්න මෙතනින් මෙහාට මේ කතාව අතීතයේ දහමක් නෙවෙයි. මේ වදන් පෙළ ඉදිරිපත් කරන්නේ පෘථග්ජන නම් වූ පුද්ගලයෙක් තුළ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් අරමුණක් ගන්න ගියාම පටිච්ච සමුප්පන්නව එහෙම නැත්නම් හේතුපත්‍යන්ගේ සාමූහිකත්වයෙන් ඔහු සසරට අහු වෙන්නේ නැහැටි ඔහු දුකට අහු වෙන්නේ නැහැටි සහ ඔහුට නොදැන සසරේ මුලා වෙන්නේ නැහැටි එවිට දුක හට ගැනීම යනු මුලා වීමක ප්‍රතිඵලයක්. ඒ බඳු සියුම් ධර්ම කරුණක් විමර්ශනය කරගන්නට සම්මර්ශනය කරගන්නට අවශ්‍ය අවබෝධය නැති මේ පෘථග්ජන පුද්ගලයා වෙනත් බාහිර උපක්‍රම භාවිතා කරමින් දුකක් ඇතුව ඉන්නට මහන්සි වෙනවා. දුකින් පලා යන්නට, දුකින් මග ඇර සිටින්නට තමයි ඔහුට හැකියාවක් තිබෙන්නේ. ඔහු දන්නා වූ සිල්පේ ඥානය මුල් කොටගෙන. ඒ තමයි එදා සිට අද දක්වා සදහම් යට වූ සමාජයක කවදත් සිදු වෙමින් පවතින්නේ. ගැටලුව හඳුනාගෙන ගැටලුවට පිළියම් වෙදීම කියන කරුණ ධර්මයේ පිළිබඳ අවබෝධයෙන් තොර සමාජයක සිදුවන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ගැටලුව කුමක්ද ඒ හඳුනාගත්තාම පිළිවෙන්න පිළියම්ම ගන්න පුළුවන් කමක් වෙනවා. ඔබේ ජීවිතයේදී සොයන දේවල් හමු නොවන. ඔබේ ජීවිතයේදී අටලොදහමට අයිති කාරණා නිසා අඩන්න දන්න වැළපෙන්න සිදුවෙන. ඔබේ ජීවිතයේදී රාග, ద్వේස, මෝහ, ජරා, ව්‍යාධි, ශෝක පරිදේව නම් වූ මේ ගිනි 11කින් දැවෙන්න සිදුවෙන කාරණේ ඔබට හොයාගන්න පුළුවන්. කවදාවත් තනිය හොයාගන්න බෑ. අන තථාගතවරු විශේෂ වන්නේ මේ පිළිබඳව විමර්ශනයකින් සම්බු ඥානයකින් තේරුම් අරගෙන ඒ යුගයේ උපදින මනුස්සයින්ට මෙන්න මෙහෙම සිදුවීමක් ඔබ ළඟ සිදු වෙනවා මේකේ හරි වැරදි දෙකක් තියෙනවා මේ වැරද්ද කරන්න එපා ඔබ ඒ වැරද්ද කළොත් මායයට අහු වෙනවා මාර බන්ධනයට අහු වෙනවා. ඔබ උත්සාහ කරන ජීවිතය තුළ මේ මාර බන්ධනෙන් මිදෙන්න කියලා තමයි උන්වහන්සේ "චායිනෝ මාර බන්ධනා" කියන වචනේ පාවිච්චි කරලා තිබෙන්නේ. එවනම් අපට මේ ලෝකේ හට ගැනීම හෙවත් දුකේ හට ගැනීම තථාගතයන් වහන්සේ වදාරලා තිබෙන්නා වූ වදන් පෙළක් ඔස්සේ තේරුම් ගන්න වෙනවා. අනේ වදන් පෙළේ කොටසක තියෙනවා පටිච්චසමුප්පාද න්‍යාය වදන් ටිකක්. ඔක්කොම නැතත්. එතකොට තමයි අපට තේරෙන්නේ අර මම ඉහින් ඉහතින් සඳහන් කළ කරුණ. ඒ වදන්තිකට අදාළ කරුණ අපේ ඇසේ කනේ නාසයේ නම් සිදුවෙන්නේ. එතන තමයි පටිච්චසම්පාදේ අනුලෝමයේ සිදුවෙන්නේ කියන එක තේරුම් ගන්න. එතන තමයි අර හේතු එකතු වීමෙන් නැති ඵලය කියනා වූ හේතු එකතු වීමෙන් නැති ඵලය පමණයි එතන Nirodhe නෙමෙයි ඵලය තමයි මේ හේතුඵල ධර්මතාවය තුළ දුක්හට ගැනීම සහ හේතුව කියලා පෙන්වන්නේ. ඒක මුලින් ඉගෙන ගන්න වෙනවා. ඒක තමයි ලෝක සමුදයංච කියලා කියන්නේ. ඉගෙනගත්ත පුද්ගලයාට තමා තින් සිදුනා වූ ප්‍රමාද දෝෂය નિවැරදි කරගන්න නීතියෙන් හෝ යම් තැනක හෝ එහෙම ප්‍රමාදයක් සිදු වුණාම නිවැරදි කරන්න ඉඩ කඩ ලබා දෙනවා. අපට තථාගතයන් වහන්සේත් මේ වරදක් නිසා අපි දුකටපත් වී තිබෙන බැවින් ඒන් නිදහස් වීම සඳහා නිවැරදි කරගන්න මං පෙතක් ලබා දෙනවා. අවාසනාවකට මේ නොතේරෙන පුද්ගලයාට නිවැරදි කරගැනීමේ ඕනකමක් නැහැ. ඒ නිසා නිවැරදි කර ගැනීම කියන එක අනාගතයට කල්තබලා ප්‍රාර්ථනා කරමින් වදින් පුදුමින් බලාපොරොත්තු වෙනවා. ඉබේම නිවැරදි වේවි කියලා. වැරදුනේ නම් නොදන්නාකම නිසාමයි. නික නොදන්නකම නිසා නිවැරදි වෙන්නේ නැහැ. හොඳ දන්නාකමක් තුළ තමයි නිවැරදි කරගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු මේ දුකට හටගන්නා හැටි පිළිබඳව තථාගතයන් වහන්සේ නම් කරලා කරුණු පැහැදිලි කරලා තිබෙන වදන්වල කොහොමද කියලා. කතමංච වික්කේ ලෝක සමුදයන්. කොහොමද මහණෙනි මේ ලෝකේ නැත්තම් දුක හටගන්නේ? ඒ ලෝකය කියන පදේට මම දුක කියලා යදෙන් යදන්නේම ඒ ඉස්සරහින් තියෙන කාරණාවල පෙන්වන්නේ දුක හටගන්නේ. ඔබ මගේ ධර්මදේශනාවල බොහෝ විට පැහැදිලි කරලා තිබෙන්නා වූ නැත්නම් ප්‍රකාශ කරන්නා වූ pāli වදනක් මෙතෙන්ට මම යොදා ගන්නවා. ඕකමද කියන්න තියෙන්නේ කියලා හිතන්න එපා. මොකද සූත්‍ර දේශනාවල බෞතරයක එක තිබෙන බැවින්. තථාගතයන් වහන්සේ සමහරට ඒක 3400කට වතාවකට වඩා ත්‍රිපිටකය තුළ දේශනා කරලා තියෙන්න පුළුවන්. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජ චක්කු විඥාන. ඔන්න වදන. මේ හේතු ටිකක් පහදලි කරා. පැහැදිලි. චක්කු කියලා කතා කරන මේ හැකියාවට කියන්නේ චක්කු ප්‍රසාද කියලා. මාංශ චක්ෂුසේනව චක්ෂසේ කාචයේ ආශ්‍රයෙන් බාහිර ලෝකයක් හඳුනා ගන්නට අවශ්‍ය සතහන් පහළ වෙන තැන. සතහන් තමයි මේ ලෝකේ තියෙන්නේ. ඉදිරියෙන්. සර්ව සර්වරාත්‍රික වශයෙන් ගත්තා නැත්නම් තද අඳුරක් තියෙන කාලය ගත්තොත් මේ සතහන් ඔක්කොම එහෙමම තියෙනවා. අපිත් ඉන්නවා. නමුත් එකම දෙයක්වත් පේන්නේ නැහැ. ඒ මේ රූප සතහන් අපට දැర్శණය වීම සඳහා එයට පතිත වෙන්නා වූ සූර්යාලෝකය හෝ වෙනත් ආලෝකයක් එහි පතිත වී නැත්නම් එහි වැඩි හැරි එන්න ඕන. ඒ හැරියෙන දේවල් වලට ආලෝක කිරණ කියලා කතා කරනවා අපිට පෙනෙන දේවල් නෙවෙයි. ඔබට ආලෝක කිරණ වල ස්වභාවය දැනගන්න පුළුවන් ඔය බීදුම් බාලා තියෙන නැත්තම් දුම් තියෙනවා උදෑසනක හිරුගෙන් වැටෙන එළිය කෙලින්ම පොළොවට ඉරිරි වශයෙන් පාත් වෙනවා පේන්නේ ඒ ආලෝකේ ගමන් කරන හැටි. ඒ දුම් නිසා පේනවා වුණාම නැත්තම් පේන්නේ නැහැ. අන්න ඒ වගේ. ඒ ආලෝකය ඇසේ පවතිනා වූ කළු ඉන්ද්‍රියාව එහෙම නැත්නම් වර්තමාන සමාජයේ හේ බබා කියලාත් කියනවා. තුලින් ගමන් කිරීමේදී එහා පැත්තේ තියෙන අස්තිරයක් වගේ එකක්. තිරයකුත් නෙමෙයි නමුත් ඒකට තමයි චක්කුපසාදේ කියලා කියන්නේ. එතනත් ඉදිරියෙන් තියෙන රූපය හා සමානව සතහනක් සකස් වෙනවා. අන්නේ රූප සතහනයි ඇසේ ප්‍රසාදයයි ඒ හඳුනා ගැනීමට ඇසෙන් රූප හඳුනන සිත චක්කු විඥාන කියන එකේ සිංහල තේරුම ඒකයි ඇස උදව් කරගෙන රූපයක් හඳුනන සිත පහළ වෙනවා මේක හැම දෙනෙක්ම සිදු වෙනවා ආගම් ભેදයකින් තොරව ಜಾති ભેදයකින් තොරව ඕනෑම රටක ඕනෑම ලෝකයක සිදු වෙනවා නමුත් ඒක තුල ඒක පසුපස ලුහු බැඳීම තුළ මාළුවා හැමගිලින්නට බස් බිලී කොක්කට හසු වුණ ආසේ අපි සසර ගමනට තත් වෙන බව අපි දුකටපත් වෙන්නේ මේ වරද නිසා බව අපට තනිව තියා කියලා දුන්නත් තේරෙන්නේ නැහැ බොහෝ දෙනාට. අර තුනේ එකතු වීමට පස්ස කිව්වම එතනින් එහා පැත්තට තියෙන වචන ටික තමයි අර පටිච්චසම්පාද න්‍යායට අදාළව අතන ටිකක් තියෙනවා. පළවෙනි චෛතසිකයට කියනවා වේදනා කියලා. ඒ රිදෙනවා කියන අර්ථයෙන් නෙවෙයි පාවිච්චි කරන්න ඕන. විඳිනවා කියන අර්ථයෙන්. අන්නේ එතනින් එහාට තමයි අර පටිච්චසම්පාදේ වචන ටික තියෙන්නේ. වේදනාවට අවුරුද්දකට පස්සේ නෙමෙයි වේදනාවට දවසකට පස්සේ නෙමෙයි වේදනාව ප්‍රත්‍යහවත් හේතු වීමෙන් තණ්හා කියන හැඟීමක් අත නැති වෙනවලු. ඔන්න ඔය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තණ්හා තියෙන තැන් වලින් එකක්. රූප අරමුණට ලොල් වීම. රූප තණ්හා. තණ්හා සමග බැඳී පවතින අරුතක් පෙන්වනවා. ඕන කෙනෙකුට හරි ඒක. සංහා පච්චා උපාදාන. මේ උපාදාන කියන වචනේ අරුත පච්චගත සූත්‍රය තුළ මෙහෙම පැහැදිලි කරනවා. මම කෙනෙකුගේ ජීවිතේ නැවත උත්පත්තිය පනවන්නේ උපාදාන පදනම් කොටගෙන. උපාදාන නැත්නම් මම ඔවුන් යන්නේ තැන් පිළිබඳව පනවන්නේ නැහැ උත්පත්ති පිටසාර පිළිබඳව. ජීවිතය හට ගැනීම පිළිබඳව. එවිට පැවැත්ම සසරේ පැවැත්ම මිනිසුන් අතර දුගතිගාමීව සුගතිගාමීව රුපියරුපි බඹතලගාමීව පැවැත්ම සිදු වෙන්නේ උපාදාන මත කියන වචනේ මේ සූත්‍රයේ පවතින විට උපාදාන මතින් ලබාගත හැකි නිවනක් නැති බවත් උපාදානයන්ගෙන් මිදීම අප විසින් අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ගයක් බවත් කියවෙනවා. මේ සූත්‍රය තුළ නොතිබුණාට තවත් සූත්‍ර පාඨ වලින් ඒ පිළිබඳව උපුටා දැක්වීම කරන්න පුළුවන් අපට. සමහර විට අපේ ධර්මදේශනා හතක් අටක් 10ක් අහුවාට මේ ગાථා දැන් පාඩම්. මොකද ඒවා ඒවම තමයි ආපහු ඉදිරිපත් කරන්න තියෙන සුන්දර අරු. ජාති මරණ සම්භවයේ උපාදානයේ බයං විශ්වා. මේ ජාති මරණ දුක් සකස්කට දෙන්නා වූ උපාදානයේ බියක් වශයෙන් දකින්න. දැක්කනම් විශ්වා දුටුවා නම් අනුපාදා විමුච්ඡanti. උපාදාන වෙන්න නොදී ඔබට මිදෙන්න පුළුවන් නම් ඒ උපාදාන නොවි මිදෙන්න පුළුවන් හැකියාව තුළ ජාති මරණ සංඛයේ ජාති මරණ හටගන්නේ නැහැ කියලා පෙන්නනවා. එනිසා මේ පටිච්චසම්පාද න්‍යායෙත් තියෙනවා සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන බව ජාති ජරා මරණ කියලා. අර සලායතන වලින් එකක් තමයි අපි ගත්තේ ඇහැ කියලා. පස්ස කියලා ගත්තේ එතන තමයි අපි. පස්ස වේදනා. ඒ අවිද්‍යා සංකාර දැම්ම පැහැදිලි කරන්නේ නැහැ. අවිද්‍යා සංකාර පැහැදිලි කරගන්න හරි අමාරුයි මේ සමාජයට. ඒ අවිද්‍යා කියන පදයට අරුත් ගන්න බැරිකම. සංඛාර කියන පදයට තේරුම් අරුත් ගන්න බැරිකම. එකයි. නොදන්නාකම කියලා පාවිච්චි කරපුවාම ඉතින් ඒ මොන නොදන්නාකමක්ද කියලා කෙනෙකුට හිතෙනවානේ. කැලේ ඇවිදින්න යන නොදන්නාකමද? පීඩන්න නොදන්නාකමද? කොස් කපන්න නොදන්නාකමද කියලා හිතෙන්න පුළුවන්. ඒ නිසා මම කියනවා ඒකට මහා නොදන්නාකම. මේ අප මේ ඇසෙන් කනෙන් නාසෙන් ලෝකෙත් එක්කලා සම්බන්ධතා පවත්වන්නට යාමේදී එයම අපේ සසරගත බන්ධනයක් වෙන බව. එයම සංයෝජනයක් වෙන බව නොදන්නාකමටයි අවිද්‍යාව කියන්නේ. අපි ඒක පස්සේ කතා කරමු. දැන් උපාදාන කියන වචනේ තේරෙනවා එතකොට නිකම් තදින් ගැනීමක් කියන අර්ථය. ආදාන කියන එකේ තේරුමත් එහෙම තමයි. ඒ උපාදාන කියන වචනේ සමග වැඳී පවතිනවා තව පින ධානය ඔස්සේ සසර උපතට හේතු සකස් වීම. කර්ම භව, උත්පත්ති භව. භවය. તો භවයට හේතු තිබ්බොත් භව පත්‍යා ජාති. මේ භව පත්‍යා ජාති ඊළඟ ජීවිතයට ගන්න නැතුව මේ ජීවිතේටම ගත්තත් කමක් නැහැ. නැත්නම් මේ ජීවිතේ මේ භව කියන එක එකක් වශයෙන් ගන්න නැතුව ඇසෙන් 10000 වතාවක් කණිනොත් තව මොහොතක මම පැහැදිලි කරන්නම් මේක 10000 වතාවක් මේ විදිහට තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඒ තුළ තමයි මේ සංසාරගත බන්ධනය නිදහස් වීමට දෙන්න බැරි ඇලීම හටගන්නේ. මට මතක් වෙනවා පුංචි කාලේ කියවපු ළමා කතාවක්. මේ ළමා කතාවේ තියෙනවා සෙල්ලම් කරන්න ගිය කෙනෙකුට වුණ වැරැද්දක්. මේක මේ උගුලක්. ආහාර නැති සතෙක් විසින් ආහාරයක් හොයා ගැනීම සඳහා අටවා තිබෙන උගුලක් වශයෙන් තමයි පෙන්වන්නේ. මේ ආහාර නැති සත්ත්වයා ඉවලා නැත්තන් හරිය. ඔහු කළ දේ තමයි කොස්සල තිබෙනා වූ ඇලෙන රත්න ස්වභාවයත් කොහොල්ලෑ වලින් බබෙක් හදලා ගහකට හේත්තු කරලා තිබෙනවා. කෙලිලොල් හාවා දැක්කහම හඳුනා ගන්නවා අපි. ඔහු කොහොල්ලෑ ගැන දන්නේ නැහැ. ඔහු යාළුවේ යාළුවේ සෙල්ලම් කරමු කියනවා. කතා නැති හින්දා තමයි එක අතකින් ගහන්නේ. නැති හින්දා අනිත් අතිනුත් ගහනවා. නැති හින්දා එක කකුලකිනුත් ගහනවා. අනිත් කකුලිනුත් ගහනවා. ඊපස්සේ ඔළුවෙනුත් ගහනවා. දැන් මේ පස්පලකින් මේ කොහොල්ලෑ බබාට ඇලුනා වූ හාවට ඊට පස්සේ නරියට ආහාර වෙනව ඇරුණාම වෙනනම් ගැලවෙන්න විදිහක් නැහැ. ඔබට මේක තේරුම් ගන්න බැරිද මේ නරියා කියන වචනෙන් පෙන්වන්නේ කපටි සතෙක් කියලා? අපිව සසරට බන්ධනය කරන්න මේ මායා නැමැති කපටි සතා අපටත් මේ සෙල්ලම් කරන්න කොහොල්ලා බබෙක් හදලා දීලා තියෙනවා. පංචකාමයේ කියලා. අපිත් යාළු යාළුවේ සෙල්ලම් කරමු කියලා මේ පහෙන්ද මේවත් එක්ක විඳින්න යනවා. සතුට වෙන්න. කොහොල්ල ඇලන සුළුයි වගේ මේ පහෙන්ම ඊට පස්සේ අපි රූප තණ්හාවට, ශබ්ද තණ්හාවට, ගන්ධ තණ්හාවට, රස තණ්හාවට, පොට්ටප්ප තණ්හාවට ඇලෙනවා. දැන් අපට ආහාර හම් වෙන්නේ මායයට ඊට පස්සේ. ඒ නිසාම නේද තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං කියන්නේ. අන මේ ඇලෙන ස්වභාවය තමයි මේ ඇසමුල් කොටගෙන අරමුණක් තුල ජීවිතේට එක වතාවක් නෙවෙයි අරමුණක් තුල සිදුවෙන ආකාරය විග්‍රහ කරන්නේ අර භව පදේ පාවිච්චි කරනු ලබන්නේ අනාගත ඵලයක් හට ගන්නට ඉතුරු කරන හේතු වශයෙන් මේ භව පදේට ඇති කාරණා කෙනෙක් ජීවිතය තුළ ලක්ෂ වාරයක් එකතු කරන්න පුළුවෙනි අපිට පුරුදු වෙලා තියෙන්නේ මව් කුසෙන් ආපහු බිහිවීමට ජාතක කියන්නයි නමුත් මේ ජීවිතය තුලත් අපට නැවත ඉපදීම සිද්ධ වෙනවා. ඒ පුද්ගලයෙකුගේ නැවත ඉපදීම නෙවෙයි. තරහවේ, වෛරයේ, බයේ, ශෝකයේ, කනගාටුවේ, රාගයේ, ද්වේෂයේ, මෝහයේ නැවත උපදින්නේ නැද්ද? අද ලැබුවා නම් හෙට හෝ අනිද්දාට, ඉන් අනිද්දාට මේවා නැවත උපදිනවා. ඇයි නැවත උපදින්නේ? තියෙන නිසා. මේ තියනවායි කියන එක. ඉදිරියට පේනවායි කියන එක. ත්‍රිපිටකයේ සඳහන් කරනු ලබන්නේ පොදුමාකාර අමුතුම වර්ගයේ වචන කීපයකින්. එකක් මම පෙන්වුවා තණ්හා උපාදාන බව. එක වචනයක්. තව එකක සඳහන් කරනවා මේකට අනුසේති. අනුසේති. අනුසය හේතු ඉතුරු කිරීම. තවත් විද වචන පාවිච්චි කරනවා. එතකොට ජාති ජරා ව්‍යාධි ශෝක මරණ ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රසංසා මේ කාරණා ඔබට දුක් නම් ඒ මේ ලෝකේ දුකයි නිසාද ඇසමුල් කොටගෙන මේ ඇසෙන් හම්බ වෙන රූපේට යලි විඳින්න ඕනෑකමක් ඉතුරු කරගෙන ඇති කරගෙන නැවත නැවතත් මට මේ ඕනෑ කියලා ඉදිරියට ඉල්ලීම නිසාද අන්න මේ ඇසේදී මේ රූපය හමුවේ මේ ක්‍රියාදාමය සිදුවී ඔබ සතුට ලබන අතරතුර ඔබට හොරෙන් අනාගතයට හේතුවක් ඉතුරු කරගන්න එක මායාව විසින් කරනු ලබන එක සංයෝජනයයි. අන්න දැන් මේ හේතු වලට කියනවා අනුසේති කියලා ඒ අනුසය කියන වචනේ පාවිච්චි කරමින් ဒုတိ ය සහ පඨම වික්ක සූත්‍රවලදී මේ රහසෙලි කරලා තිබෙනවා. ඔබ මේ ජීවිතයේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් අරමුණු රසය විඳලා යලි විඳීමේ ඕනකම් කීයක්ද අනුසය වශයෙන් තියන්නේ. යංකෝ භික්ඛවේ අනුසේති. තේන තේන කියන්නේ එයින් කියන එක. එයින් තමයි ජාති ජරා ව්‍යාධි ශෝක මරණ හේවත් සංකත ධර්ම කියන්නේ මේවට. හටගන්නේ. අනුස්සේති තේන සංකංගච්ඡති. අන්න පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙන් සිදුවෙන හැටි. ඔබලා අසුරු ගසන තැනකින් ඔබ අරමුණ රසයත් විඳිනවා අරමුණේ සමග ඇලෙනවත් හොත් ගැටෙනවා අවශ්‍ය කාර්යයක් කරගන්නවා. ඔබට හොරෙන් ඇතුළත හේතුවක් ඉතුරු වෙනවා. කිසිම කෙනෙක් ඒක දන්නේ නැහැ. මේ පුද්ගලයාගේ ස්කන්ධ පංචකයෙන් පංචකයට පැවැත්ම සිදුවෙන මේ ස්කන්ධ පංචකයෙන් ඊළඟ ස්කන්ධ පංචයකට නැති ස්කන්ධ පංචකය කියන්නේ ශරීරය නෙමෙයි එම මේ මේ ස්කන්ධ පංචකය කියන්නේ ශරීරය කිව්වොත් ඊළඟ ස්කන්ධ පංචකය ඊළඟ ජීවිතය කියලා හිතයිනේ නෑ අරමුණෙන් අරමුණට යන්නේ නැති. එහෙත් නොවිදෙන සම්බන්ධීකරණයක් ඇති කරන්නා වූ මේ පැවැත්මටයි අවිද්‍යාව කියන්නේ. අන්න දැන් එහෙමනම් ළමා කාලයෙන් මෙහාට තරුණ කාලයට එනකොට මේ මතක් කළ පරිදි ඇස කන එහෙන් තමයි අපි පෙන්වන්නේ අනිත්පත් පෙන්වන්නම් එකක් දෙකක් වචනින් විතරක් මොකද සියල්ල මේ සිද්ධියමයි. සෝතංච පටිච්ච සද්දෝච උප්පජ්ජිත සෝත විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව භව පච්චා ජාති අර ටිකමයි එහෙනම් ಜಾති වලට හේතු භවවල තියෙනවා භවවලට හේතු උපාදානේ තියෙනවා උපාදානේ හේතු තණ්හාවේ තියෙනවා තණ්හාට හේතුව වේදනාවට තණ්හා කිරීම කියන්නේ එතෙල අන්න දුකෙහි යට ගැනීම දුක තිබුණ දෙයක්ද? නැහැ. මෙතනම තියෙනවා මුලාවක්. මෙන්න මේ මුලාව තමයි අවිද්‍යාව කියන්නේ. දැන් එහෙමනම් මේ පෙන්වන්නේ ලෝකේ හට ගැනීම කියලා බාහිර ලෝකේ හට ගැනීමක් නෙවෙයි නේද? ස්කන්ධ පංචකයේ උපාදානස්කන්ධය තුළ දුක හට ගන්න හැටි. එතකොට මේ කතාව පුද්ගලයා තුළ කතාවක් වශයෙන් අරන් අපිට තේරුම් ගන්න බෑ. ඕනෑම පුද්ගලයෙක් තුළ චෛතසික ක්‍රියාකාරීත්වයක් සිදු වෙනවා ගැටුණු ගමන් ඇහැට කන්ට නාසයට දෙවට කයට. ඒක ද්‍රව්‍යමය ක්‍රියාකාරීත්වයක් නෙවෙයි චෛතසික ක්‍රියාකාරීත්වයක්. ඒ නිසායි ඒක කෙනෙකුට බුදුන් වහන්සේගේ කර විග්‍රහකින් තොරව විග්‍රහ කරගන්න බැරි. එයයි නිකන් කෑට රූපයක් වෙන කන සද්දයක් මට තරහවා කියලා ඉච්චරයි කියන්න දන්නේ. මේ සිද්ධියේ ගැඹුරු දහම් පෙළ තමයි. පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව පච්චය ජාති කාගිකාවද මෙහෙම සිද්ධ වෙන්නේ ආගම් ભેදයකින්තරෝ එස්සී පුරුෂ ભેදයෙන්තරෝ ජාතිචික ජාත්‍යන්තර ભેදකින්තරව ඕනෑම පෘථග්ජනෙක් ගාව මේක සිද්ධ වෙනවා ඔන්නෝමයි ඔය මාර්යාට හසු වෙන ධර්ම න්‍යාය පෙන්වන්නේ දැන් මෙන්න මේ වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන කියන මේ වැඩෙන් නිදහස් වෙන්න ඕනේ. උපාදානයෙන් පැවැත්ම නැත්තම් හට ගැනීම පනවනවා බුදුහාමුදුරුවෝ. උපාදාන නැත්තම් හට ගැනීම පනවන්නේ කියනවනේ. මෙය නොවෙන්නේ කොහොමද? මේ වෙන එකට තමයි පටිච්චසම්පාදේ යන පැත්තට යනවා කියන අනුලෝම පටිච්චසම්පාදේ කියන්නේ. ඒකයි මම සමාජයට කියන්න උත්සාහ කරන්නේ මෙය ජීවිතය පුරා විහිදී යන අංග 12ක පෙළක් නෙවෙයි. මේක ඇසට රූපයක්, කනට ශබ්දයක්, නාසයට ගන්ධයක් හමුවග ගමන් එතන ඒ මොහොතේ සිදුවෙන දහම් පෙළක්. ඒකට පංච උපාදානස්කන්ධය තුල ඇරුණාම ඉන් එහා පංච උපාදානස්කන්ධයකට අනාගතයකට යන්න බෑ. එතන සිදුවෙන දෙයක්. එතන මේ සිද්ධිය තවත් ගැඹුරින් විග්‍රහ කරලා බලනකොට තවත් ආකාර තුනකින් සිද්ධ වෙනවා මේ අපි කතා කරන එක තුළ. අපි ඉස්සරහට තවදුරටත් ඒක පැහැදිලි කරනවා දැනට මෙහෙම කියන්නම්. මේ ඇසට ගැටෙන ගැටි මොහතකින් සිදු වෙන ස්නේහ තුළ මෙතෙන්ට මෙතනට Taman තැබූ අතීත හේතු වෙනවා. ඔබට අවශ්‍ය කාර්යය කරන්න මෙතන වර්තමාන ඵලය හට ගන්නවා. ඔබට හොරෙන් මායයා අනාගතේ හට ගන්න මෙතන හේතුත් තියෙනවා. ඔබට හොරෙන් තියන්නේ. ඔබ මේ දුකටපත් වෙන බව දන්න නම් ඔය හේතු තියන්නේ නැහැ. බලන්න කොතරම් සියුම්ද කියලා. ඒ නිසා අතීත හේතු වර්තමාන ඵල වර්තමාන හේතු කියන එක අතීත හේතු ඉස්සර ජීවිතේ වර්තමාන ඵල මේ ජීවිතේ අනාගත ඵල අනාගත ජීවිතේ කියලා හැම හිතුනහම ගලපන්න පුළුවන් ඕන කෙනෙකුට. වැඩක් නම් වෙන්නේ නැහැ. මොකද ලියන්න කියන්න පාඩම් කරන්න ලැබුණාම ස්කන්ධ පංචකයක් තුල වර්ධින හැටි සහ නිවැරදි කර හැටි තථාගතයන් වහන්සේ වදාලා තිබෙන බැවින් එය තේරුම් කර නිවැරදි කර ගැනීම ඇරුණාම ලිවට වැඩක් වෙන්නේ අන්න ඕනෑම කෙනෙකුට මේ දුක හට ගැන ලෝකේ දුක ලෝකේ කියන්නේ නැතන දුක දුක හට ගැනීම සිදු වෙන හැටි. අන්න ලෝක සමුදයංච දේතිස්සාමි වෙන මොනවත් කරට ඕනේ. එනේ පස්සපච්චය වේදන ආරවණ පෞද පින්ද ධානද හොයන්න යන්න ඕන නැහැ. ලාභද අලාභද හොයන්න යන්න ඕන නැහැ. ඕනෑම එකක් ඕනෑම එකක් වේදනා පත්‍යා තණ්හා තණ්හා පත්‍යා උපාදාන නම් ඒ උපාදාන කියන්නේ වරදක්. ඒ උපාදාන නැමැති වරද පෘථග්ජන හැමෝම කරනවා. ඒ තමයි අර හැම රස විඳින්නට ගිය මාල්වාට බිලි කොක්කට තත් වෙන්න සිදු වීම. මේක බලිසෝපම සූත්‍රය කියලා වෙනමක් තියෙනවා මම දන්න හැටියට. කියන්නේ බලිස කියන්නේ විලිකොක්කට විලිකොක්කකට මාළුවා තට්ටු වීම. එමක් ගිලින්ට ගොස් මාළුවා තට්ටු වීම කියන මේ කාරණය මාර්යාගේ උගලට සත්‍යය අහුවීම මුල් කොටගෙන දේශනා කරලා තියෙනවා. හරිම සුන්දරයි මේ සූත්‍රය. එතකොට මේ බාහිර ලෝකේ මොනවද ලෝකේ තිබුණේ? ඒ ඔක්කොගේම සිදුවෙන කාරණා බුදුරජාණන් වහන්සේට තේරෙනවා අපි ළඟ සිදුවෙන දෙයට ගලපලා පෙන්නන්න. ඒක තමයි විචිත්‍ර ධර්ම. විචිත්‍රත්වයෙන් දේශනා කරනවා. පාලිසිකෝපම වෙන්නේ. ආයෙ තියෙනවා සමුද්‍ර කියලා සූත්‍රයක්. හරි පුදුමයි. මෙන්න මෙහෙමයි වදාරන්නේ. සමුද්දෝ සමුද්දෝති බික්කව අසුතවා පුතුග්ජනෝ වස්ති. මන්නේ අසුත පුතග්ජනයා සමුද්‍රේ සමුද්‍රේ කියලා කියනවා. අසුත පුතග්ජනයා. ඒක වතුර ගොඩක් විතර ඒකේ වැඩක් නෑ කියලා කියනවා. එහෙම කියලා වදාහරණ බුදුන් වහන්සේ මේ සමුද්‍රේ අර තියනා වූ අනතුරුදායක බව ඔක්කොම ටික දැන් එන්න දැන් උරු සත්තු තියෙන එක එහෙම නැත්නම් ඔය තිබුලක් ඉන්න එක නැත්නම් තල්මසොන් ඉන්න එක එහෙම නැත්නම් තව ඒ ආදි කාරණා. මිනිස්සෙන්ට මේ මගේ භයානක ප්‍රතිඵල දෙනක් දෙන්නා වූ සමුద్ర හයක් තියෙනවා කියලා පෙන්නනවා. එතකොට ඇහැ තමයි බුදුන් වහන්සේගේ සමුద్రය. අර වතුර කොට ගැන කතා කරන්නේ නැහැ. අපි කතා කරමු වෙන දවසක. ඒක මුල් කොටගෙන මම මේක මේ විග්‍රහ කරන්නේ පටිච්චසම්පදණය ආය තුළ. දැන් මේ මගේ ධර්මදේශනා න්‍යායවල මම ගලපන අනුසෝතගාමී ප්‍රතිපදාව නැත්නම් දෙත ධම්මපරියායේ වැරදුන හැටි. ජීවිතේට එක වතාවද වරදින්නේ නැහැ. ළමා කාලේ සිට මහලු කාලය දක්වා මේ අරමුණේ මුල ආවීම තුළ මේ වරද්ද සිද්ධ වෙනවා. එහෙනම් ඊට පස්සේ මොකද වෙන්නේ එකෙන්? ලෝක සමුදයන්ච. දුකම හට ගන්නවා. දුකම හට ගන්නවා. යන පැත්තට යනවා අනුසෝතගාමී. මේක තේරුම් ගන්න නැතිව 365 දවසේම බුදුහාමුදුරන්ව වැඳගෙන හිටියා. 365 දවසේම උදේ දවල් හවස බුදුරජාණන් වහන්සේට දහම් ගිලම්පත බුද්ධ පූජාව ලැබුවා. මල් පහන් පූජා වන්දනා කළා. පින් සිද්ධ වෙනවන් එහාට අවිද්‍යාව නම් දුරු වෙන්නේ නැහැ. පින්නම් සිද්ධ වෙයි බලන්න දෙයක් නැහැ. අතක තබා ගන්න. ඒ නිසා අපි ඒවා එකක්වත් වැරදි හෝ කරන්න එපා කියන කතාවක් නෙමෙයි පෙන්වන්නේ. තථාගතයන් වහන්සේ වදාලා වූ ගම්බීරා, ගම්බීරත්තා, ශුඤ්ඤතා, ශුඤ්ඤත පටිසංයුක්තා. එහෙමයි පෙන්වන්නේ. ගැඹුරු, ගැඹුරු අරුත් ඇති, ශුඤ්ඤත වූ ශුඤ්ඤත භාවයෙන් යුක්ත වූ ධර්මයක් තියෙනවා. මේ ගැන අවබෝධය කරගන්න නැතුව දුකින් මිදෙන්න බෑ. ඒ අවබෝධය ලබා ගන්න තරම් ගැඹුරු දැනුමක් සහිත ධර්මදේශනා සිදු නොවන විට ඕක පැත්තකින් තියලා මිනිස්සු මල් පහන් පූජාවට බුද්ධ පූජාවට ආමේශ පූජාව නැති ලස්සන ලේසි පූජාවට ලැස්ති වෙනවා. ඔවුන් දන්නේ ඒක තුල සුන්දරතම මුහුණුවරින් මායාව හෝ සතරට බැඳ තබන බව. මුහුණුවර සුන්දරයිනේ. හරිම හොඳයි. අපි මේ බුදුන්ට වඳින්න යන්නේ කරු කරන්නේ. ඒක තමයි කියන්නේ. එය තුලත් තණ්හා උපාදාන බව අවිද්‍යා සංඛාරා තිබෙනවා නම් මම කියන්නම් මේක. පව තුලත් තණ්හා උපාදාන බව අවිද්‍යා සංඛාරා තියෙනවා. පුණ්‍ය චේතනාව තුලත් තණ්හා උපාදාන බව අවිද්‍යා සංඛාරා තියෙනවා. ප්‍රතග්ජන ධාන චේතනාව තුලත් තණ්හා උපාදාන බව අවිද්‍යා සංඛාරා තියෙනවා. එතකොට එහෙනම් මොකද්ද? අනුලෝමනේ, ලෝක සමුදයනේ, දුක හට ගැනීමනේ. දැන් මේක තේරුණා නම් කේවලස දුක්ඛස්කන්ධස් සමුදය හොති. ගැලවෙන්නම බෑ. ඔබ දැකලා තියෙනවද ඔය? මම ඒවා දැකලත් තියෙනවා නැත්නම් මට ඒ පිළිබඳ හිතා ගන්නත් පුළුවන්. කිසි දවසක බිලි කොක්ක මාළුවේ ගිලින්නේ නැහැ. ඒ වසා දමනු ලබනවා ඌට ප්‍රිය කරන රසයකින් හැමකින්. කවදාවත් ඌ බිලි කොක්කක් ගිලින්නේ නැහැ මාළුවා ඌගේ ආහාරය හොයාගන්න. ආහාරය හොයාගන්න යාමේදී ඒකේ ඇතුලේ තියෙන කොක්කට අහු වුණාම ඒක උගේ තල්ල තල්ලේ වදිනවා ඇද්දාම. ඒ තල්ලේ හිර වුණාම බිලි වැද්දට මේ මාළුවට ඕන දෙයක් කරන්න පුළුවන්. ගෙදර ගෙනියන්න පුළුවන්, උස්සලාතරින්න පුළුවන්, අල්ලා පොළවේ ගහන්න පුළුවන් ඕන දෙයක් අපව ගැලවෙන්නේ නැහැ. මේක බුදුහාමුදුරුවෝ උපමා කරලා තින්නේ බලිසෝපම කියලා ඒකයි. අන්න ඒ වගේ මායයට මේ ඔබට අරමුණට අහු නැන් පස්සේ ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ ඕන දේ තමයි අපාය පැත්තට යවන එක, දිවි ලෝක පැත්තට යන එක, බ්‍රහ්ම ලෝක පැත්තට යවන එක, සසර ඇවිද්ද ඕන එක. ඕන දෙයක් කරන්න. එහෙනම් බුදු සමය කිසි විටකත් මායයට පරාජය වීමක් උගන්වන්නේ නැහැ. උන්වහන්සේ පළමුවෙන්ම කළ දේත් මාර පරාජය. අනතුරු අපට උගන්වනවා ඇත්තේ මායයට පරාජය වෙන්න කියලා බනද්ද මායя පරාජය කරන්නද? අන්න තේරුම් ගන්න පුළුවන් වෙන්න වෙනවා. එහෙනම් අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. මේ කතා කළේ ලෝකස්ස බික්කවේ ලෝක සමුදයංච දේශිස්සාවේ. මේ ඇහැට කනට නාසයට ගැටෙන තැන සිදුවෙන සිද්ධියයි පටිච්චසමුප්පාදය කියන්නේ ඒක ඇතුළත සිදුවෙනා වූ වැරද්ද තමයි මම මේ විග්‍රහ කළේ. ඔය අවිද්‍යාව කියන වචනේ මම පෙන්වන්නම් මෙහෙම. අරමුණක වේදනාවෙන් එහාට ගොස් තණ්හා උපාදාන භව කියන මේ කාරණා තුන සිදු වෙනවා නම් එතකොට එහෙනම් හේතුවක් ඊතර වුණා. අන්නේ හේතුව තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා නැත්නම් අවිද්‍යා සංඛාර කියන්නේ. මේ හේතුව තමයි අපි ඊට පස්සේ බෙදන්නේ අපුඤ්ඤාවි සංඛාර, පුඤ්ඤාවි සංඛාර, අවිද්‍යාවි සංඛාර. ඒ හේතුව තමයි පටිච්චසමුපාද න්‍යායේ අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ අවිද්‍යාව තුළ කාය වචී මනෝ සංඛාර රැස් වෙනවා කියන එකද? නෑ අවිද්‍යාව තුළ සත්‍යය කර්ම රැස් කරයි. කුසල අකුසල කර්ම රැස් කරයි කියලා තමයි කියන්නේ. කර්ම කියලා ගන්න. කුසල කර්ම අකුසල කර්ම ධාන කර්ම. එහෙනම් මේ සසර අකුසල කර්මයේ අපාගාමී බව, පුණ්‍ය කර්මයේ කාමසුගතිගාමී බව, ධාන කුස ධාන කුසල කර්මයේ භවගාමී ධාන පැත්තට යන්න තියෙන බව ඒක තමයි විද්‍යාපත්‍ය සංඛාරා. ඒ අවිද්‍යාපත්‍ය සංඛාරා තුල මේ විශ්වය කොයිතන වුණත් ජාති දරා ව්‍යාධි ශෝක මරණ නැමැති කේවලස්ස දුක්ඛක් අන්දස්ස සමුදය හොති මේ හුදු දුක් රැසම තමයි උරුම කරගන්න මට නම් ඔය ඊට පස්සේ තියෙන විඥානනාබුර අලපස්ස වෙනා තණ්හා උපාදාන බව මොකවත් ඕන නැහැ. අවිද්‍යා පත්‍ය සංඛාරා තේරෙනවා නම් එහෙනම් ওই පාරේ තමයි යන්නේ. එහෙනම් අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය කරන්න පුළුවන් ඊතර ටික නෑ නේ ආයේ. ඒව ගැන පාඩම් කරන්නේ මොකටද? අපිට අවිද්‍යා නිරෝධය කරන්න පුළුවන් නම් සංඛාර නිරෝධයක්. එහෙනම් මේක මේ පේලි 12ක් තිබුණාට ඉලක්කම් 12ක් තිබුණාට වචන 12ක් තිබුණාට එක දෙයයි තියෙන්නේ. කොට මට මතකයි මේ 1980 ගණන් වල ඉතින් අපෙන් වෙන් වුණ මේ ලෝකෙ හිටපු චින්තකයෙක්. එහෙම නැත්නම් ඔහුගේ පොතක තිබුණා. ලස්සන වචනයක්. ඒක ලස්සන වචනයක් තමයි එක්කෝ කියන සිංහල පදේ සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ. එහෙමත් නැත්නම් කියන එක ඒකෙන් පෙන්නන්නේ. එක්කෝ ඔබ නිදහස් නැත්නම් නැහැ. සතර ගාමන සම්බන්ධයෙන්. ඔබ අවිද්‍යාව තුළ නම් නිදහස් නැහැ. පින්ද පවුද ධානද කතාවක් නැහැ. නිදහස් නැහැ. එක්කෝ ඔබ නිදහස්. සසරේ. ඒ නිදහස් නැතිකම තුළ මේ සිද්ධිය සිදු වෙන්නේ. ඒ නිසා අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදන්න තමයි මහා නොදන්න තමයි කියලා කතා කරන්න එපා. අරමුණක් තුල අරමුණ රසය විඳින්න ගොස් අනාගත ඵලයක් උපදවන්න හේතු ඉතුරු වෙන එකයි අවිද්‍යාව. ඒ කුසල කුසල කර්ම රැස් කිරීම සංකාරානේ. ඒ සංකාරයට පස්ස වෙන්නේ අවිද්‍යාවනේ. එතන සිදුවෙන්නා වූ මුලාවේ ස්වභාවය නොදන්නාකම. එහෙනම් මම මෙහෙම දකිනවා. සත්වයාගේ පැවැත්ම කාම රූප අරූප භවත්‍රයේ සිදු වුණාට පවපිනෝස්සේ සිදු වුණාට මේ පැවැත්ම කවදාවත් නිමාවක් නෑ පැවැත්ම මාරු වෙන්න පුළුවන් පව ඉරවලා පිනට මාරු කරන්න පුළුවන් පින ඉරලා ධානයට මාරු කරන්න පුළුවන් ධානය අතහැරලා ආපහු පවට මාරු කරන්න පුළුවන් පැවැත්ම තුල අලංකාර කරන්න පුළුවන් හුඟක් වෙනස් කරන්න පුළුවන්. නමුත් නැරැත්ම කරන්න බෑ බුදුවරයෙක් ලොවට පහළ වෙලා පටිසෝතගාමී ප්‍රතිපදාවෙවත් ලෝක නිරෝධගාමී ප්‍රතිපදාව දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව දේශනා කරනතුරු සහ දේශනා කරපු දේව වටහාගෙන අනුගමනය කරනතුරු බලන්න මේ කොතනද අපි කතා කරන්නේ කියලා මේ කතා කරන්නේ ඇහැ තුල නැත්තම් කන තුල නැත්තම් නාසය තුල ජීවිතය තුල නෙමෙයි කතා කරන්නේ ඇහැ තුල කන තුල නාසය තුල මේ සිද්ධ වෙන ක්‍රියාවලියට අපි වෙනත් තැන් වලින් අරන් කතා කරනවා ඇහැ නිසා රූප කන නිසා ශබ්ද රූප නාසය නිසා ගන්ධ රූප මුල් කොටගත් වේදනා සංඥා සංකාර විඥාන පහක් පහළ වීම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහක් පහළ වෙන එක ඇතුලේ පටිච්චසම්පාදයේ අංග 12ම යනවායි කියලා මම කිව්වොත් අනුලෝම පැත්තට ගැඹුරුයි කියන්නේ ඒකනේ ඒ 12ම යන්න නෙමෙයි යෝනේ මේක අද ඊයේ නෙමෙයි බොහොම කල් ඉඳලා වෙන්නේ නැත්තේ. මේක අනිත් පැත්ත හරවගන්නේ කොහොමද? පටිසෝතගාමී. එයයි අපිට මේ කල් වේලා අරගෙන පටිච්ච සමුප්පාද කියන්නේ පොතෙන් ඉගෙනගත්ත ජීවිත තුනක දහම් පෙළක් නෙමෙයි මේ ෂණික සිද්ධියක් තුළ සිදුවෙනා වූ මුලාව සහ මුලාවෙන් ගැලවීම. මුලාව අනුලෝම පටිච්චසම්පාදය ඒක පමාවයි. මුලාවෙන් ගැලවීම පරිලෝම සම්පටිච්චසම්පාදය ඒක නොපමාවයි නැත්නම් භව නිරෝධගාමිත්වයයි. ඒ දෙකම තමයි බුදුන් වහන්සේගේ මම පෙන්වන්නේ එකක් ද්විත ධම්මපරියාය භවගාමි එකක් භව නිරෝධගාමි. පටිච්චසමුප්පාදය තුල ද්විත ධම්මපරියාය තියෙන්නේ. ඔය පෙන්වන 12න් පෙන්වන්නේ භවගාමි පටිපදාව. අනිත් පැත්තට පෙන්වන්නේ ඒකෙන් නිදහස් වෙන හැටි. දැන් මේක පාඩම් කරගත්තේ නැතුවට කමන්නේ සිද්ධිය තේරුම් ගත්තනම් දැන් මේ වැරද්දෙන් නිදහස් වෙන්නේ කොහොමද කියලා ඔබට තේරෙන්න. ඇස පැත්තකින් තියලා කනෙන් ගම්මු. කන පැත්තකින් තියලා නාසයෙන් ගම්මු. නාසයෙන් පැත්තෙන් දුයින් ගම්මු. ඇයි මේ හයක් හතක් කතා කරන්නේ? හයක් හතක් වුණාට හොඳ ලස්සන කතාවක් තියෙනවා කියන්න. ඔය ඉදිරියට කරන ධර්මදේශනාවක තියෙවි කීර රුක්ඛෝපම කියලා සූත්‍රයක්. කිරි තියෙන ගහකට උපමා කොට දේශනා කළ සූත්‍රය. මම මේ කියන දේ කරලා බලන්නකො ගිහින්. අඹ ගහක් අඹ ගහට වඩා හොඳයි සාමාන්‍යයෙන් කොස් ගහක් නැත්නම් රබර් ගහක් ගන්න එක. පිළියක් අරන් ගිහලා මේකේ පස්පලකට කොටන්න නැත්නම් හයකට. කොහෙන් කෙටුවත් ඇතුලේ තියෙන කිරියෙත්. මතක තබා ගන්න. ආයෙකට ගහේ කිරි කියන වැරුණා වෙන මොකුත් කියන්න බෑනේ හයපලකින් ආවට. මොකද මේ බුදුහාමුදුරුවෝ මේ ගහක් සහ මේ හය පොලක කෙටිල්ල කියලා කතා කරන්නේ? ඔබටත් මේ ගහේ හය පොලකට කොටනවා හා සමානව ඇස කන නාසය දිවකය හිත කියලා හයක් තියෙනවා. මේවා රූපේක, ශබ්දේක, ගන්ධේක, රසේක මොනවෑ ගැටුණා. ගහේ තියෙන කිරි වගේ ඔබේ ලෝභ දේශම උපදින්නේ කෙලෙස්. එනිසායි මේ දොරවල් හයෙන්ම අර සිතේ තියෙන හංගපු දේවල් එළියට එනවා. එයා දොරවල් හයක් ගැන කතා කළාට මේක ඇතුලේ තියෙන සිත. එහෙනම් මේ ඔබ මේව හදාගෙන තියෙන තාක්කල් දැන් අපි කිව්ව ගහක් උඩා කාලම හොඳට හැදෙනවා. පොරදාර. ඒක හැදෙන්න හැදෙන්න ගහේ කිරි හැදෙනවනේ අතට. නම් කපපුවම කිරි එළියට එනවා. ඔබ මේ ලෝභ දේශ මොහයන් අනුලෝම ප්‍රතිපදාවේ භාවිතා කරන්න භාවිතා කරන්න ඔබ ඇතුලේ මේවා තියෙනවා. තියෙන තරම් ඔක්කොම කොටපුවම එළියට එනවා. කවදා හරි දවසක මේ කිරි එන්නේ නැත්නම් ගහ මැරුණාමයි එතකල්ම කිරි එළියට එනවා. ඒක තවත් ලස්සන උපමාවකුත් එක්කලා තියෙන අපි. කතා කරමු අදාළ දවසකදී. දැන් මේක ආපහු යමු අපි. තේරුම් ගන්න ඕන නිසා. අර ක්‍රියාවලිය ආපහු යන්නේ කොහොමද? අන්න ලෝක නිරෝධය නැත්තම් දුක්ඛ නිරෝධය. දුකින් මිදෙන්නේ. අපි ගන්නවා අගහන කියලා. ගානංච පටිච්ච ගන්ධෝච uppajjati ගාන විඥාන. නාසයට ගාන කියනවා. ඒකට වාතේ පාවෙලා වෙන ගන්ධ කලාප හමු වෙනවට පටිච්ච කියනවා. ගඳ සුවඳ ගන්ධ කලාපයන්. ගඳ සුවඳ හමුනම හිත පහළ වෙනවා. අපිට තමයි මේක ගඳයි සුවඳයි වෙන්නේ පාලියෙන් ගන්ධ. ඕනනම් ගඳ සුවඳ කියන්නේ සුචි ගන්ධ අසුචි ගන්ධ කියලා උදාගන්න. දැන් අර අර කියන පස්ස. එහෙනම් අපට ආපහු ගඳ වේදනාව වෙනයි සුවඳ වේදනාව වෙනයි. සැප වේදනාව දුක් වේදනාව පසපච්චා වේදනාව. ගඳ වේදනාව ඔබ ප්‍රතික්ෂේප කරනවා. ඒ තමයි වේදනා පච්චා තණ්හා. සුවඳ වේදනාවට ඔබ ඇලෙනවා. ඒත් වේදනා පච්චා තණ්හා. තණ්හා පත්‍ය උපාදානං වුණොත් ආය කියන්න දෙයක් නෑ අර පරණ පාරෙමයි. අන්න ඒ තණ්හාව ප්‍රත්‍ය වෙනවා උපා වේදනාව ප්‍රත්‍ය වෙනවා පස්ස පස්සපත් වෙනවා වේදනාවට වේදනාව ප්‍රත්‍ය වෙනවා තණ්හාවට හැබැයි නිරෝධ කරන්න නම් උන්වහන්සේ වදාරනවා උපාදාන කරන්න බෑ තස්සා ඒව තණ්හායි ඒ තණ්හාව දැන් අපි කතා කරේ නාසය නිසා ගන්ධය පිළිබඳ මමත් වෙන ගත්ත මොලාව ඒ තණ්හාව ඇහෙදි නම් රූප තණ්හාව, කනේදි නම් ශබ්ද තණ්හාව, නාසයේදි නම් ගන්ධ තණ්හාව, දිවේ නම් රස තණ්හාව, කයේදි නම් පොට්ටබ්බ තණ්හාව, දිවේ නාසිතේ නම් ධම්ම තණ්හාව. ඔය හයටම ඕක හරි. දැන් අර තණ්හා උපාදාන භව කීවේ ශේෂ. ශේෂ වීම. සසරට ඇලීම. ඒ නිසානේ ජාති. දැන් ඒ තණ්හාව තස්සායව තණ්හාය. අශේෂ ශේෂ වෙන්න දෙන්නේ නැත්තේ කොහොමද ශේෂ නොවෙන්නේ? රාග කළොත් ශේෂ වෙනවා. විරාග ඇලුන් නැත්නම්. එතකොට එහෙනම් මොකද වෙන්නේ? අශේෂ විරාග නිරෝධෝ. ශේෂ වෙන්නේ නැතුව ඔබට රාග කියන එක වතහරින්න පුළුවන් නම් තණ්හාව කියන එක ශේෂ වෙන්නේ නැහැ. එතකොට එතන වෙන්නේ තණ්හා සමුදය නෙමෙයි තණ්හා නිරෝධ. තණ්හා නිරෝධ වෙනකොට උපාදාන නිකම්ම නිරෝධ. උපාදාන නිරෝධ වෙනකොට භව නිකම්ම නිරෝධ. ජීවිතේට එක සැරයක් නෙමෙයිනේ අරමුණක් අරමුණක් පාසා මෙහෙම බලන්න ඕනේ. දැන් ආපහු යනවා නේද? දැන් ලෝක කීවේ දුක නම් අලෝක සමුදය දුක හට ගැනීම. ලෝක කීවේ දුක නම් ලෝක නිරෝධය කියන්නේ දුක්ඛ නිරෝධය. තණ්හා නැත්නම් උපාදාන නැහැ. උපාදාන නැත්නම් ඒ අරමුණ නිසා ඉන් එහාට ඒකෙන් ಜಾති. තව කීයක් තියෙනවද දන්නේ ඒවෙන් ಜಾති නැති කරන්න ඕන. දැන් ලෝක නිරෝධය. බලන්න මේ බුදුන් වහන්සේගේ මේ දහම් ක්‍රියාමාර්ගය පුද්ගලයාගේ ඇස කන නාසය දිවකය මුල් කොටගෙන තමයි චක්කුම් ආදිත්තං සෝතං ආදිත්තං කියලා ඇස කන නාසය ගිනි අරන් කියලා කියන්නේ ওই තණ්හා උපාදාන බව අහු වෙන නිසා. ආදිත්ත පරයය. දැන් එහෙනම් නිමා ගන්න ඕන. එහෙමනම් අපිට මෙතන තේරෙන්න ඕන කාරණයක් තමයි මොන දේ කළත් අපිට ජීවිතය අතහැරෙනවා සිත අතහැරෙනවා නමුත් අර ශේෂ අවශේෂ ඒක අවිද්‍යා සංඛාර අවිද්‍යානම් සංඛාර අවිද්‍යා නොවේ නම් මොකද්ද වෙන්නේ තණ්හා නැත්නම් උපාදාන නැහැ උපාදාන නැත්නම් භව නැහැ එතකොට ඒකට අවිද්‍යා කියන්නේ නැහැ ඒකට කියන්නේ විද්‍යාව අවිද්‍යා සංකාරවල විරුද්ධ වචනය විද්‍යා විමුක්ති. මෙදුනේ නැද්ද විද්‍යාවෙන්? ඔය විද්‍යා 15 විද්‍යා උදපාදි කියන්නේ ඒකයි. මේක වර්තමාන මොහොතේ අරමුණක් තුළ ක්‍රියාකාරීත්වයේ දෙපැත්ත තියෙන්නේ. වැරදෙන පැත්ත හරි වෙන පැත්ත. වර්ධින පැත්තට අනුසෝතගාමී ප්‍රතිපදාව කියනවා හරියන පැත්තට පටිසෝතගාමී ප්‍රතිපදාව. අන්න බුදුන් වහන්සේ හමුවේ දාන කතා, සීල කතා, තග්ග කතා ආදී සරල කතාන්තර වලින් එන්න පුළුවන් නම් එවිදින් කාමයන්ගේ ආදීනව දැනගත්තයින් පස්සේ මෙන්න අනුගමනීය ප්‍රතිපදාවට හොට යන්න පුළුවන් කමක් තියෙනවා. ඔහු ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද ගිහියෙක්ද පැවිද්ද? බලන්න මේක කොතරම් සියුම් කාරණයක්ද තනියෙන් කරන්න ඕන දෙයක්ද කියලා. හවුලේ කොහොමද කරන්නේ මේක? තමන්ගේ පෞද්ගලික අවිද්‍යාව තමන් දුරු කරගන්න. අවිද්‍යාව නිරෝධ වුණා නම් සංකාර නැහැනේ. ඒ සංකාර නැහැ කියන්නේ මේ මේ මේ කාය සංකාර වචී සංකාර මනෝ සංකාර නැහැ කියන එකද? නෑ. බුදුන් වහන්සේට බුද්ධත්වයට පත් වෙලා ශරීර අතර හැර දානතුරු කාය වචී මනෝ සංකාර තිබුණා. නමුත් අර අවිද්‍යා සංකාරයෙන් නිදහස් වන දවසේ ඉඳ බුදුනයි කියන්නේ විද්‍යා විමුක්ති නෙවෙයිද? සංකාර පදේ පටලවා ගන්න එපා නිසා. ඇස නිසා, කන නිසා පහළ වෙන ස්කන්ධ පංචකයේ සංඛාර හයක් තියෙනවා. බාහිර ලෝකේ දිරායන ඔක්කොටම සංඛාර කියනවා මා ප්‍රකායන ප්‍රකායන පාවිච්චි කරන්නේ නැතුව. කාය වචන සිත ක්‍රියාත්මක කරන්න භාවිත කරන ඒවටත් කාය වචී මනෝ සංඛාර කියලා කියනවා. මේ ඔක්කොම එකක් නෙමෙයිනේ. මේ එකක්වත් නෙමෙයි අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ අවිද්‍යාව තුළ සත්‍ය අසිත ඇතුලේ කුසල කුසල කර්මයන් රැස් කරයි. එතකොට කුසල කියන්නේ අකුසල කියන්නේ මොනවද? අකුසල පුණ්‍යාවි සංඛාර, කුසල පුණ්‍යාවි සංඛාර, ධාන අනිජ්ජාවි සංඛාර. තුනම අවිද්‍යාව පත්‍ය සංඛාරා. ඒ සංඛාරය තමයි. දැන් මේකේම නම් මේ කියපු කතාව දැන් ආපහු යන පාර තේරුම් ගන්න පුළුවන් නම් අන්න එදයින් පස්සේ තමයි ඔහු පටිසෝතගාමී කියන්නේ. අද එදයින් පස්සේ තමයි භාවනා කරන කෙනෙක් කියන්නේ. එදයින් පස්සේ තමයි අප්‍රමාද වෙන කෙනෙක් කියලා කියන්නේ. එදයින් පස්සේ තමයි මේ තණ්හා නිරෝධයෙන්, උපාදාන නිරෝධයෙන්, භව නිරෝධයෙන් තමයි අතහරිනවා කියන්නේ. අම්මා හරි තාත්තා හරි ගෙවල් හරි දොරවල් හරි අතහරිනවා නෙවෙයි. ලෝභය, ද්වේෂය, මෝහය අතහැරෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ නම් දුක් ගෙනින්න අතහැරෙනකොට දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදා නෙවෙයිද? ලෝක නිරෝධය. ලෝක නිරෝධය කියන්නේ එහෙනම් දුකින් නිදහස් වෙන එක. එහෙනම් අරමුණක් තුල සිදු වෙනවා කියන එක තමයි පටිච්ච සමුප්පන්න කියලා කියන්නේ. අපි ඒක තවත් විස්තර කරන්න ඕනේ. ඒ නිසා අපි ඒක තවදුරටත් ඔබට මේක පැහැදිලි වෙන තුරු විස්තර කරන්න කල්පනා කරනවා. ලෝක සූත්‍රය ආශ්‍රයෙන් ඇස කන නාසය දිවකය තුළ අරමුණකදී සිත ඇතුළ සිදුවෙනා වූ මේ ද්විත්ත ක්‍රියාදාමය අනුසෝතගාමී මුලා ක්‍රියාදාමය ඉගෙනගෙන ඒ ක්‍රියාවට වැටෙන්නේ නැතුව ඉන්න වීරිය කරන්න පුළුවන් නම් ඒ වීරිය තුලින් තමයි ඔහු ආපහු යන්නේ. ඔය කාරණාව වැටහීම තමයි ධම්මස පෑදීම කියන්නේ. දැන් ඔබට අනුගමනීය ප්‍රතිපදාවක් තියෙනවා. අර ඇතුළත හිස් වෙනතුරු. ඒක අනිවාර්යයෙන්ම එතකොට අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය හෙවත් විද්‍යා විමුක්තිය කරා යන ගමනක්. ධර්ම ශ්‍රවණය කිරීම තුළ මේ සියුම් ධම් කාරණා තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවකට අවතීර්ණ වීම තුළින් ඔබට ජීවිතය තුළ බාහිර ලෝකයේ ගැටට කරුණ නිසා චිත්තාභ්‍යන්තරයේ පවතින ආ වූ දුක් ඇවිස්සී ඔබට දෙන ගින්නෙන් නිදහස් වී ජීවත් වෙන්නට. ඒ අභ්‍යන්තරයේ තියෙන ගිනි උපදින හේතු අයින් කර ගන්නට මෙම අවබෝධයේ හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.